දවස්වල දේශකයන් අනුභවන්සේ ශ්‍රී කල්යාණී සාමාජික ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා තිබූජ්‍ය කෝට්ටේසු දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කිව්වා අර දුක්ඛ සත්‍ය දෙදක්කට දෙවෙනි. තමගේ ආත්ම සුද්ධියට ඒගොල්ල ප්‍රගත්තොත් බාහිර ලෝකයේ ජීවිතවල අවනක් මේ බාහිර ශක්තිය වල ශක්තිය විදුර නරක ශක්තිය වෙනස් කරන්න පිට යොදවන පැත්ත දෙක දෙකක් තියෙනවා ඒකට විදසුවතේ රතන සූත්‍රයේ එකතු අරඤ්ඤා කුණ්ඩඤ්ඤා හඳුන්වන්නේ ධම්මචක්කය අහලා රහත් වීමක් කියන මේ දෙක තමයි අපි උදාහරණයක් දෙන්නේ. එතකොට දැන් මේ දෙකම ක්‍රියාත්මක කරන හැටි අර උඹයතේ විස්තරින් මම කියනවා. චිත්ත ශක්තිය ඒවා වෙන ප්‍රමාණය, සිද්ධ වෙන ප්‍රමාණය හැටියට නිමි වෙනස් කරගන්න. ඒ ගණන් වලට දෙන්නේ ඒ තැන් වලට අල්ලනවා. හරිද ගෑස් එකක් අල්ලන්න වගේ ඒ ගණන් වලට ඒ ગેප් එක නඩ දෙනවා. බස් කරනවා. තරංග පාලනයක් තමයි මේ බුද්ධ ආගමේ ඉඳන්නේ. ඒකේ තරංග පාලනය විශාලා මහනුවරට ආරෝප වෙලා ඒ බුදුහන්සේගේ දේශනාව තුළ දිවාච රත්නයේ හරන්තිය ගලින් කියලා සිව්වේද ගැන වදාරපු ඒ කොටස ගැන අපි මතක් කළේ මේක කරන්නේ මොන යුක්ති ධර්මයක් උඩද අපි ඒකත් තේරුම් ගන්න ඕනේ මේකට මෙතන යුක්තිය හොයන්න ඒ ආරාධනාවක් ලැබිලා තියෙනවා බුදුහාමුදුරන්ට පුළුවන්කමක් තියෙනවා ඒක වෙනස් විය යුක්තක් ඔය ඔක්කොම උද මේ යුක්තියක් හොයන්නේ මොකද විදිහට අපි චිත්ත ශක්තිය ගැන ඉගෙන ගන්නකොට දැනගන්නකොට ඒකක් ගන්නවා. මේ යුක්තිය හොයන්නේ හරියට කාරණයට ගැළපෙන හේතු මෙන්න මේ හේතුව නිසායි මේක කරන්නේ කියන ගැම්ම පිටට නාවොත් පිටිය අර නදින වේගය දුර ඒ පිටට රුකුලක් දෙන්නේ දැන් අපේ මිනිස්සු යුද්ධ කරනකොට පඩියට යුද්ධ කරන අයයි ජාතිය වෙනී යුද්ධ. පඩියදී යුද්ධ කරන එක්කෙනාට ජාති කතාවක් නැහැ. ඒ මිනිහා ගෙදර පවුලක් අතින අදහසු. ඒ යුද්ධ කළා පඩියක් ගන්නවා. කරනකොට යුද්ධයට ගමනා කරන ශක්තිය ඉදිරිපත් වෙනවා. ඔනේ මිනිහගේ ජීවත් වෙන අදහස. යුද්ධයට යන මිනිහගේ ජීවත් වෙන අදහස තියෙන්න ඕනේ. එයාගේ තියෙන්න ඕන මැරෙනවා. ඒ මැරෙන අදහසාවෙන් පස්සේ තමයි හුත පියුද්ධ කරන්නේ. එතකොට යා මැරෙනකන් ගහගන්න. ඒකයි අර. මේකෙන් මේ මැරිලා බෑ. ඒක නිසා දැන් විතර කටි හිතේනවා දේරි දේරි ගහනකොට කවදාවත් ගන්නේ නෑ. දේරි දේරි හැංගියෙන් ගියා. ඒක හරි ගන්නේ. අර මේ જાතිය දෙන්නේ කියන්නේ මගේ જાතිය මගේ රට මගේ ජනතාව මේ ඔක්කොම බේරගන්න මගේ ජීවිතේ හදනවා කියලා ඒ ගැම්මේ එකම එල්ලෙකට යනවා. එයා හොඳ ජීවිතේ. අන්නේ වගේ බුදුහාමුදුරු දෙන්නනවා ලෝකෙ. ඒක උන්වහන්සේ දවස් දෙකක් නෙමෙයි. ලෝකෙට දෙන්නනවා යම් කිසි කරුණක් සාර්ථකව කර ගැනීම ඉදිරිපත් වීමේ අවස්ථාවේදී ඊට අදාළ යුක්තිය මොකද්ද? මෙසේ කිරීමට දීමේ යුක්තිය මොකද්ද? ඒ යුක්තිය එන්න දුහැටියේ සිටේ දේම බුදුල් වෙලා නැගලා බො. අර යුක්තිය නොකෙන්නුවොත් වෙන්නේ මොකක්ද? යුක්තිය නොකෙන්නුවොත් සිත එක තැනට ඇවිල්ලා ඉර වෙනවා. ඒ මොකද්ද? සිත ප්‍රශ්නයක් බද. මොකද ඒක කරන්නේ? මොකද ඒක කරන්නේ? මොකද්ද කියන්නේ? ඒවා මේ සිතෙන් නෙවෙයි අපෙන්ම මතුවෙන ඒවා. අපෙන් මතුවෙන කිව්වේ සැකය දුරු කිරීමට තියෙන සැකය අපි හිතන්නේ තියෙනවා ඒක නිසා ඒක දුරු කිරීමට තියෙන මඟක් තියෙනවා ඒකට යුක්ති ධර්මයේ වෙනවා බුදුහාමුදුරුවෝ මේ අවස්ථාවේ මේ මිනිස්සුන් මේ වැඩේ කරන්න මම මාගේ යුක්තිය මත දුකින් නිදහස් වෙන්න හැම වෙලාවම කරන්නේ ඒක මූලික තත්ත්වයයි හැම තත්ත්වයේ විදිහට ඊළඟට දුකින් නිදහස් වීම සඳහා මේ මිනිස්සු දිවාරය දෙකේ ස්පොන්සරේ කළා. ඔය පූජාන් බලි දුන්නේ දුන්නේ කියන්නේ ඕකයි. පෝෂණය කළා. ශරීරයට අවශ්‍ය, පැවැත්මට අවශ්‍ය සියල්ලම දීලා තියෙනවා. මේ හැම අවස්ථාවකම ඔවුන් තුළ තිබිච්ච පරමාර්ථය මොකද්ද? මේ දේව කාලා බීලා. සැනසille ඉන්නෝල. සැනසille ඉන්නෝල කියන හැඟීම උදයි, සෑවේ, දින්නේ, ඇන්නේ කොයි දෙයක් කොයි දෙයක් කළේ. ඒත් දැන් ඒ මිනිස්සුන්ට ඒක අසාර්ථක වෙලා ඒක කියලා නෑ දැන් ලෙඩ අරවම ඔක්කොම වද කරදර කොයි. අන්න ඒක නිසා මගේ යුක්තියක් වෙන මට යුක්ති ධර්මයක් තියෙනවා. යුක්තියක් මොකක්ද? මට පුළුවන්කම තියෙනවා ඒකේ යටට ඔවුන්ගේ බලාපොරොත්තු අතට එදලා. ඒ සුදුසු සම්මානල තිබෙන එකත් ඔවුන්ගේ දුර්වලකම ලැබී කියන එකත් ඔවුන්ගේ පරමාර්ථය අරක බවක් කියලා ඔය තුනේ පාදිකම් මෙතන මේක කරන්නම ඕන එකක් නොකරම බෑ අන්න ඒකයි අරන්ගේ බලෙන් කියලා කියන්නේ අස්මාහි මේ රක්කත අපම කලිසා ප්‍රමාද නැතිව දැන් මේ ආර්ය දුමනා කරන ප්‍රතිකර්ම යෙදෙනකොට තමයි නොනවති කෙරෙන්න ඕන. නොනවති කෙරෙන ඒ මොකද්ද? දැන් මේ ශක්තිය ඉදපත් කරනකොට කොතනවත් මේ ඇන හිතිලි ඒ වගේම භාගයට හැදිලි ඒවා මුකුත් ඔක්කොම සම්පූර්ණයෙන් මේ පස්මාහි මේ රක්කත කරන්නේ සත්මානි දේරක්ක දෙකේ තමන්ගේ සිතෙන් මතු කරන අදහස මේ භූත භූත කියන්නේ මේ සකස් වෙලා තියෙන රසායන විකෘතිය ප්‍රකෘතියට එනකල් රක්තස උදාහරණයක් දෙන්න. ඒවා දැකෙන පිළිවෙලට මේක යෙදෙන්න ඕන. ඒ මොකද ඒ දැන් යම් කිසි කෙනෙක් සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් බඩ පිළිනකම් බත්තන. බඩ පිළිනකම් සම්ඩෝලයක්. හැම වෙලකම අපි කියනවා සාර්ථකත්වයේ දෙක බලන ගැටයක්. ඒ සාර්ථකත්වයේ දෙක බලන ගැතිය. එතකොට තමයි සාර්ථකය පුරුමානම් කරගෙන ඉස්සරහට යන්නේ. ඒක එතෙන් දැනගන්න කියනවා. උදාහරණයක් මේ දෙන්නන්නේ මොකද්ද? මේ ප්‍රകൃතියට මේවා එනකන් දැන් මේක මම සිද්ධ වෙනවා මම ඒක රැකෙන දැනට ඒවා යොදව. සක්කට කියලා කිව්වේ රකින්නේ. ඒක සලස්ම මේකයි. ඒක අවසන් වෙනකන් මේ වැඩේ කරනවා. ඔන්න දැන් ওই මොකද්ද ඔය අර ධම්මචක්ක පෙන්වෝනේ අර මුලින්ම කියා දුන්නා හිත හරිගස්සන්න ගුණා කරන නීති විනීති ක්‍රම උපක්‍රම ඔක්කොම ඉස්සෙල්ලා දෙන්න. දෙන්නලා උන්වහන්සේ ධම්මචක්ක දෙන්නනවා දැන් මේවා වැඩ කරන්නේ මෙන්න මේ ක්‍රමයටයි. ඉස්සෙල්ලා මොවුන්ගේ සිත් සීන අධිකාලමේ හැටියට එතන ඉඳලා පටන් ගනි. එතන ඉඳලා පෙරලිය අගනිත්ත. අකනිත්ත කියන්නේ අන්තිම කෙනාට දක්වා. අපි කියන්නේ මේ අගනිත්තක් දක්වලෝ කියලා. ඒ ඕකෙන් අරගෙන කියන්නේ. මොකද කෙලවර දක්වා. අන්තිම කෙලවර ඉස්සරෙන කුරු කෙලවර බලන්න. වේග යන්න ඒ කරගෙන හැදිවල දෙන්නවා ඒ වේග වෙනම වේදනාව එන්න දැන් අපි ගන්නවා බුදුහාමුදුරුවෝ දැන් මේ කාරණේ තියෙන යුක්තිය සාධාරණත්වය වගකීම මේ ඔක්කොම බුදුහාමුදුරුවෝ දැන් බාරගත්තා මේවා මං මේ විදිහේ පෙරෙන තැන යොදනවා ඒ බුදුහාමුදුරුවෝ කියන්නේ හැම කාරණයකදීම හැම කෙනෙකුගේම සිටින් ওই විදිහේ කුංචි සාරාංශයක් උපදිනවා තමයි. දැන් අලුවක් වහන්න ගියත් යාගේ තියෙන ඔය ඇඳුම වහලා ඇඳලා කොන්න වැඩෙනකම් මේක මගුල් ගාලේ ගන්න මම මොනවා. ආදී වශයෙන් තියෙනවා වෙන්නේ. අන්න ඒ වගේ මෙතන යන්තාලම හදලා බුදුහාමුදුරුවෝ ප්‍රධාන වශයෙන් කියන කතාවක් ඉදිරිපත් කරනවා යම් කීච විස්සං ඉදවා හුරං අග්ගේසුව අග්ගේසු ආය මේ යම් කීච විස්සං කියන එතනේ විස්සං ඉතිහා සපවසයෙන් වෙන් කරගෙන තියෙන යම් මානසික අයිතිවාදිකමක් තියෙනවා නම් ඒ මානසික ඒ ලෝක සම්මතයේ ඒ මානසික මට්ටමින් වෙන් කරලා ගන්නවා බුදුහාමුදුරුවෝ මේ කටේ. ඒ කටේ ගැන නෙමෙයි මම කතා කරන්නේ කියන එකයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. දැන් මේ විශාලා මහනුවර වාසීන්ට දැන් දෙයෙන් විදහස් වීම ලබා දීමටයි බුදුහාමුදුරුවෝ වැඩමවන්නේ. නමුත් උන්වහන්සේ එතනින් වෙන් කළා දෙන්නවා මේ ලෝකේ කතා කරන සැපේ නෙමෙයි මම කතා. එතකොට මේ කියන්නේ මොකද්ද? සාමාන්‍ය සතුටක් නෙමෙයි මේ මිනිස්සුන්ට මම මේ ලබා දෙන්න. මේ ක්‍රියාවෙන් බහින්නේ උපරිම මාර්ගය. මොකද්ද? සතුට කියන්නේ සැපය ලබා දෙන්න. අන්න එතකොට අපි පොතෙන් කියන්නේ විග්‍රහයක් වෙනවා. දෙත්ත මොකද්ද? සතුට විනාගේ සැපේකුත් තියනවාද සතුටක් නැති කියන හැදේකුත් තියනවා අර කර්මයේ සූත්‍රයේ ගෝවා අත්ත කුසලයේ කියන එකක් කිව්වා ඒකෙන් තේරෙනවා අනත්ත කුසලයේ තියනවාද ඒකිනු දෙරක අත්ත කුසලයේ මේ මෙතන කියන්නේ අත්ත කුසල tattya ඒ ලොමින් නොකිය ඒ සත්‍යය ගැන උන්වහන්සේ වදාරන වෙන වචන. විත්තං කිව්වේ සතක ගෙනගෙන සතේ. සත කියන්නේ ඒ සතක කියන්නේ අර කුතු භාවය කියලා අපි ඉතල කියනවා. ඒක හිතේ එක මට්ටමක්. ඒක තර සත මට්ටමක්. එතෙන් ආපුවම කියන්නේ සුවයයි. සුවයයි. මුකුත් දෙන්නේ නැහැ. සතයි. දැන් වෙන කතාවක් කටිස් කතාවක් කතා ගන්න. මොකද මම බොහොම පොඩිලා මොකද වෙන්නේ? මම පොඩිලා. මේක සම්පූර්ණ සම්පිල්ල. ලබාගෙන මානසික මට්ටමේ දෙන වේදනා සැපේ කිව්වා. ඒ සැපේ ලබා දෙන මට්ටමද කිව්වා සුතු භාවය. ඒ සුතු භාවය කියලා කිව්වේ ඉස්ස මට්ටමේ දෙන්නේ නෝන අර වේදනාව නැති. ඒකට දැන් ඒ දැන් ලෝක සම්බන්ධ සත්‍යස්ති අපි කියනවා. ඒව රසගාමී කියන්නේ නොයේ වෙන් කරගත්ත දේවල් තියෙනවා. ඒවයි මොනවද තියෙන්නේ? ඒකේ කුතු භාවය නැද්ද? ඒකේ සැපයක් නැද්ද? ඒකේ කුතු භාවයේ කියන එකට කුතුයි කියලා කියන්නේ තෘප්තිමත් කියන. තෘප්තියටපත් අවස්ථාව තමයි කුතු. තෘප්තිය කියන්නේ දැන් හරි. දැන් හරි. දැන් ඔය ඇතිනේ 10. ඔන්න ගාන හරි. ඇති මදි දෙක මෙතන නැහැ. ගාන හරි. ඒ ගාන හරි කියන චිත්ත මට්ටම ත්‍රාපීය රසවත්කම ආර්ධාවය දර්ශන ආදී දේවල් වලදී ඒ චිත්ත මට්ටම සූස්දාරය නැති. එතන දැන් ආවට එතන ඉන්නේ නැහැ. මෙහෙම ඇවිල්ලා හරියට බේරහරක් ගන්නවා. ඒක පාස් වෙලා නැත්නම්. අර අතන ඉඳලා මුල් අවස්ථාවේ ඉඳලා අපෙන් දෙනකම්. අපේ පිට වින්දන කියලා දෙකක්. දැන් ගේවි දැන් ගේවි දැන් ගේවි. ඒවට ආවා ගියා. ආව විතරයි විවිධ ඒවා ගියා. ඒ මොකද මේ ඒ ගියේ එතන වැටෙනවා කෙලෙස් බලපෑම අපේක්ෂාවක්. ඒ මොකද්ද අපේක්ෂාව? ආහාරය නම් තවත් ගන්න, දර්ශනය නම් තවත් බලන්න, සබ්දයක් නම් තව අහන්න, තව කතාව කොතෙන්ද තව කතාව කොතෙන්ද? තව. එතකොට තෘප්තිය නැතිව මගේ. ඒක නිසා ලැබෙවි යන විශ්වාසයේ මත ගැම්ම කාරණේදී යොදනවා විතක. ඉදිරියට සැපයක් ජීවිතේ කවදාත් ප්‍රසන්නයේ සිඳනා ඉදිරියකයි කියන්නේ. ද්වාන්ති කියන්නේ ඔක. නැස්තියක් වෙනවා. එතන පහු කරලා යනවා. එතන නවතින්න හරිය දීලා දන්නේ නැහැ. ඒ පහු කරලා ඒ තම කෙනෙක් පොඩ්ඩට තියෙන සැකේ තමයි අපි මේ මහා ලොකුවට අරගෙන නඟලා. හැම කාරණයකම කපල බඳු කරන ඕනම කාරණයකදී සුක්තියක් නැහැ හැම එකේම අසුක්තිමත් පස්සක් තියෙනවා. ඉතින් බුදුහාමුදුරු මෙතන යන්නේ විස්සං කියලා වදාලා මේ හෝ වේවා අන්‍ය උතනක හෝ වේවා කොතනක හෝ වේවා නඟු ප්‍රකාශ කරනවා මේ කියන මේ මත්තම පිටතේ ලතුරු ඒ කියන කොතන අපදන්හෝ පස්සේ මිනිහෝ වෙනස්කරකෝ අපි ගැන කතා කරන්න ඕනේ මේ මත්තම දෙතෙන්ද ආවට පස්සේ තනත් වෙනසක් පිට ඒකට නැහැ තනක වෙනසක් ඒකට මුකුත් නැහැ ඒ විදිහේ චිත්ත මට්ටමක් ගන්න. ඒ විදිහේ චිත්ත මට්ටමක් ගන්න. මොකක්ද මූලික උපකාරය මූලික හනේ. ඒ චිත්ත මට්ටම කල්ු කොල්ල ගන්න. සත්‍යයයි වෙන්නේ. ඒ චිත්ත මට්ටම කල්ු කොල්ල කෙලෙස් සත්‍ය ජීවිතය ඇතුලේ සම්පත් වෙලා තියෙනවා ඒක ජීවිතේම බදාගෙන තියෙන සත්‍ය. ඒකේ සැප ඒකේ බලය සම්පූර්ණයෙන්ම අඩු වෙනවන අඩු වෙන අඩු වෙන ප්‍රමාණ වල හැටියට අඩු වෙන අඩු වෙන ප්‍රමාණ වල හැටියට ඒ සත්‍යය අර කිව් සුතු භාවය පදනම් කරගෙන ඉදිරිය සැප වේදනාව මොකද කරන්න පුළුවන් විවාහය ඒකටම වදාරනවා අද්දීපවල රතනම් පණිවිඩා. රතනම් පණිවිඩා. මේක ප්‍රණීතයි මේක රතන භාවයේ දිස්සයි. රතන කිව්වේ දෙකේ සම්පින්වල කරලා කියනවා නම් අන්තිම අමාරුවේ බොහෝම දුර්ලභ ගණයේ සැපයක් මේක. ඒ දුර්ලභ ගණය කියන දේ තිමුකද? දැන් සාමාන්‍යයෙන් පොළවේ හැම තැනම හැරුවා. එනි සම්බෙන්න වගේ ඒවා තියෙන බෙදෙස් තියෙනවා. හැරුවත් අඳුරන තම තියෙන්නේ ගන්න අඳුරන තම තියෙන්නේ ආදී ඒකයි ගණනාවක් කාරණා සම්බෙන්නකොට ඒක රත්න භාවයට වෙන්නේ. ඒවා සාමාන්‍යයෙන් භෞතික දේවල්. මේ සෑම භෞතික වස්තුවක්ම වටිනා නොවටිනා සමඟ පත් කරපු සත්‍ය. දැන් මනින් දැනික් අහින්නේ මේ සඳ. දැරිලා කවුරු කිව්වොත් අපෝයෝ යන ආවල අපේ ඉඳගෙන දැනික් කියන්නේ දෙමකක් ඉන්න හම්බෙන්නේ. ඒ මිනිහන් කියන්නේ යෝග රත්නකලේ. නමුත් මිනිසා රත්නයක් බවට පත් වෙනවා. බාහිර දේව ඔක්කොම ගැටලා දුමිසාරත්වයක් බවට පත් වෙන ඒ වගේම ප්‍රණීත භාවයක් මොකද ප්‍රණීතයි කියලා කියන්නේ නොනැසෙන සනසිල්ලට ඒක ක්ෂණික සනසිල්ලේ මේක දැනෙන්නේ නැවැඩි නොනැසෙන සනසිල් නිතරම ජීවිතය ප්‍රණීතයි අන්නේ ප්‍රණීත භාවයක් ඇති කලාතුරකින් හමු වෙන රතනම් නමෝ සමං අත්ති තථාගතේ තථාගතේන මේ සුවා වූ ලකුණෙන් යුක්ත වූ සැපේ දැනුසිල්ල ලැබීමට අසහගතේ අසහගතේ විදියට මොකද්ද නිසි මඟට ගමන් කරවනා කරවන්නා වූ සිතක බලය හැර ඒක සමතලිය කිසිවක් වෙන්නේ නැහැ ඊට යමු කලීට වෙන කිසිවක් නැහැ කිව්වා නිසි මඟ ගමන් කරන සිතක මිත්‍යාගේ විශේෂාකාරීත්වයට සමකරන්න වෙන කිසිවක් නැහැ කියන්නේ ලෝක ධාතියේ ඔය කියන සත ජීවිතය විනවීමකින් යුක්තව නිරන්තර බවට පත් කරගෙන ඉන්න අර නිසිමගේ ගමන් කරන හිතකටයි කියන්නේ. දැන් මොනවාද මේ මාතෘ කරන්නේ? මේ කරන්නේ නිසිමකට දාන්න දාන්නේ තල්ලු කරන. ඊට දාගෙන තල්ලු ඒ මොකද ඔය කල්යෙන් තමයි නියමයි කියන්නේ. නියම කල්පිය. ඔය විස්තර ගන්නදී ඔක්කොම විස්තර යනවා. මේ සීසීකද තමයි ඒක කොහොමද? අන්තිම නිසා තථාගත සම්දේ සම්දේ. බුදුහාමුදුරන්ට අ වැටුනේ ලෝකයේ පළමුවෙන්ම නිසිමඟ සිතක් ගණන් කරහො එකම උත්කමය විද්‍යාමෘත. හරි මඟට දාගත්තේ නැහැ කවුරු. පළමුවෙන්ම උදාන් තමයි දාගත්තේ. ඊළඟට මොකද්ද මේ කතා කරන්නේ? උන්වහන්සේගේ සිත ඒ සත්‍යයට දාගත්තට උන්වහන්සේට ප්‍රයෝජන වෙනවා. උන්වහන්සේගේ වැඩ කරා. අනිත් අයට ප්‍රයෝජන වෙන්නේ ඔවුන්ගේ සිත්වල ඒ தත්ත්වය හදාගත්තොත් තමයි. අන්න ඒක නිසා. ඒ කියන தත්ත්වයට හිත ගත්තොත් ඒ විදිය ගමන් කෙරෙව්වොත් අර ජීවා වූ සතුට මට්ටමේ පවතින සැපය. සැප වේද වින්දනයක් ලබන්න පුළුවන්. එතකොට ඉදම් කි බුද්ධි රතනං කනිල. ඔන්න දැන් සාධකාරිය ආරම්භ කරන වෙලාව. ඒ මොකක්ද රාගකාරී කියන්නේ? දැන් මේ උපදවාගත්ත චිත්ත ශක්තිය. උන්වහන්සේගේ චිත්ත තරංගය. අර විකෘති වෙලා තියෙන භූත. මුලට කියනවා රසායන. මිනිසාගේ පොළවේ අවකාශය. නැවත පොළවේ මිනිසාගේ ඒ අවකාශයේ එම සීමා. සෑම එකකම පෙරලිය නිසි මඟට වැටෙන කුරු කරන්ද අර චිත්ත සත්‍ය අවදි කරපු අවස්ථාව උනාගේ එන්නන ඉදන්ති බුද්ධ රතනම් තලිත මේ ඔක්කොම කරන්නේ කෝකෙන්ද සත්‍ය ලබන හැටි දැනගත්ත නිසායි සත්‍ය ලබන හැටි දැන ගැනීමයි බුද්ධිය කියන්නේ ඒ බුද්ධිය ධම්මම අවදි කරලා තියෙනවා අවදි කරලා තියෙන්නේ ධම්මංගේ ක්‍රියාවදාන ක්‍රියාවට දාන ලබන ඇති දැනගන්න හිතක් නෙමෙයි. දැනගෙන ඒක ලබපු විපතුයි නේ දාන. ඒක නිසා මේක බුද්ධයි. මොකද ඒ ඒ හිත නම කරන් නම් කරන් දෝන බුද්ධ කියලා. වෙන නමක් ඒකට අයිති නැහැ. අ දුන්නේම සීනනම් එකක්වත් මේ හිතටයි. මොකද ඒ හිතටයි කියන්නේ. ඒ එහෙනම් ලැබිලා තියෙන්නේ ඔවුන්ගේ ජීවිත රටාවට අයිති ස්වરૂපයට අනුව. දැන් මිනිස්සුකේ මිනිස්සුගේ ඕනෑම අතකට දෙල්ලගන් රූපනා කරන ශක්ති නිවි ශක්ති ප්‍රමාණ ජීවිතය තුළ පවතින කෙනෙක්වත් කන්දෝක මිනිස්සේ වැඩවලනවක් දෙන්නත් නෑ දුනෝ දෙන්නත් ඒ කිව්ව මං ඒකයි මනුස්ස සබ්දයා කොට කරන්නත් ඒ දින සත්‍ය නම කරන්නත් ඒ ඕන දැක්කාට කරන්න පුළුවන් ඊළඟට දේවියෝ දේවකීයේ පාලලේක සිට යටත් කරනවා පාලලේක සිට යටත් කරනවා ඒ පාලනේ මම අල්ලගෙන ඉඳින්න පුළුවන් කිත්ත සත්‍යයක්. ඒතරා කාල සීමාව එකින් ආල්කේ ඒ කාල සීමාවද හදාගත්ත ජීව ජීවිතවලට නම් කළා දේව. ඒකට බ්‍රහ්ම කියලා කතා. ඒ බ්‍රහ්ම කියන කතාවේ කියන්නේ මොකද්ද? ආනන්දයේ ඒ අය අන්තිම සුද්ධිය ලබන්න. වෙන දාලා ධ්‍යානෙ විතරක්පත් කරලා ඉන්නහට යා ගන්න දන්නේ. ඕක සදාකාලික සුද්ධිය කියලා හිතපු අය ගන්න ලෝකයක් තියෙනවා. දක්මලෝ. ඒ සුද්ධිය පතාගෙන චිත්ත ශක්තිය තවීරේ යොදවයි. සුද්ධිය ලබාවයි. ඒ කොටකට බ්‍රහ්ම නම සම්මතේ ලැබේ. මොකද ත්‍රිත්‍ය මතාවගෙන ඉන්නේ. පාලනේ මතාවගෙන විතරක් නෙමෙයි. මොකද බ්‍රහ්ම වීම නමයි කියලා අතන්නාම කියලා. પણ මේ තුන් ලෝකෙම තමයි ඉති චිත්ත රටාව නැහැ අර බුද්ධි බුදුහාමරන් ඒක නිසා දේව කියන්නත් නැහැ මනුස්ස කියන්නත් නැහැ බුද්ධ කියන්නත් නැහැ ඒක වෙන නමක් නැහැ දෙන්න. ඒක නිසා දුක් වෙනවා. ශරීරයට නෙමෙයි ඉතිරියේ ඒ විතර. ඒ විතර දැන් මොන සම්පූර්ණයේ නියම தত্ত্বය දැන් ඒ ඵල සමාපත්තියට සමවැදී. රහත් ඵල සමාපත්තිය කියලා යෙදුවා. ඒක සාමාන්‍ය කෙනෙකුගේ රහතන් වහන්සේ කෙනෙකුගේ රහත්කම සමාපත්තිය නෙමෙයි ස්වාමීන් දෙලස් තත්ව ඔක්කොම දෙලස් තත්වම රහත්කමයි කියන්නේ. නමුත් උන්නතකදී ඉන්නේ විශේෂත්වය මොකද්ද? ඒ ඵලය ඇතුළේ සියලුම ලෝක ධාතුවේ තියෙන දුක්ඛ නිරෝධ මාර්ගය කියන තම වස්තුවකෝ පවතින දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන අවබෝධය ඒ සිතේ ගැටලයි හැම තරංගයක් වෙනවා. ඒ සිත වැඩ කරනවා. හදෙන හැටි හදන්නේ. කැඩෙන හැටි කඩන්නේ. දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කැඩෙන හැටි කඩන්නේ. හදෙන හැටි හදන්නේ. ඒක තමයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියලා චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. මේ ලෝකයේ අතරේ මේ නිවසයි තමයි හැදෙන්න පුළුවන් ඒ හදවු හදපු හේතුවක් තියෙනවා ඒක කඩන්න පුළුවන් ඒ කඩන ක්‍රමය කොච්චර මේ ලෝක ඔක්කොම ඒකට යටත් අන්නේක තමයි බුදුහාමුදුරන්ගේ බුද්ධිමත් සිතේ බුද්ධිමත් කියන්නේ ඒ සකස් වූ සිතේ තිබෙන්නේ අර බලය ඒ බලය බුදුහාමුදුරුවෝ ඒ සමාපත්තිය සංගතිය චිත්ත තරංග පිට කරනවා ඒක පිට කරනවා කියන්නේ පිට වෙනවා ඒ නිදායාස විද්‍යාව ඒ චිත්ත පාලනා මේ ආකාරයෙන් එතකොට උන්වහන්සේ ඒ චිත්ත ශක්තිය ඒ විදිහට වැඩිලා නිකන් ඉන්න බැරි නේ ජීවන යනවා වරිකන් නන්දින ඒ ඒ ක්‍රියාව බුදුහාමුදුරුවෝ ජීවිතේ බොහෝ අවස්ථාවල දෙනවා නාන්තේ මෙහෙම නාන්තිකාර කප්පයක් ඇතුළේ තේකේ බුදුහාමුදුරුවෝ මෙතන මෙතන කරපු විශේෂත්වය මොකද්ද? අයං විරාගං අමතං අනි ඔන්න දැන් මෙතනදී ගත්ත ක්‍රියා දැන් යම් කෙනෙක් එන්ජිම කිස් කරන්න පටන් ගන්නවා. එයාගේ තියෙනවා පරමාර්ථය. පෙට්‍රෝල් අදුව අදුව වැඩ කරන්න ඕන. තෙල් අදුව පිස්සෙන්න ඕන. රත් වීම නිෂ්පාදනය වෙන්නේ දෙන්නේ නරකයි. ආ මේකේ શબ્දය අම්මක තියෙන්න ඕන කොහොම ස්මූත්ද ඒ වැඩකාරයාගේ අදහස ඔබ ඔය එකක්වත් හරි ගියේ නැහැ මොනවද මේ සංකේතනේ අවු එකකල් දීලා සංකේතයක් ගත්තා මේ වැඩි හරි නැහැ ඒක පිටකන දැස්වල ගන්න ඈ බරබර ගන්න අනිත් එක පොඩ්ඩක් දෙනවා ගත්තා අන්න බුදුහාමුදුරුවෝ වදාරනවා ඉදිරිපත් කරනවා හැදී මොකක්ද ඇඟි අයන් ඡේරෙන්න මොනවාද ඡේරෙන්න මේ සකස් වෙලා තීන විකෘති ස්වરૂප නැති වෙන්න ඕන විරාග ඒවට ඒවා සකස් කිරීමට එක්කාසෙල පිළිප බැඳීම් ගැති නැති වෙන්න ඕන අමතයි. අයිපාර කැඩෙන තත්ත්වයට නෙමෙයි. වෙනස් වෙන තත්ත්වයට. මොකද ශක්තිමත් වේග කරන්නේ. කරනවා වගේ අර අම්මක කිව්වා වගේ පණීතා. සෑම එකම ප්‍රණීත භාවයක් තියෙනවා. කොහෙද? මේ භෞතික වස්තු වල පව. මේ වායුවේ තියෙන මේ විස බීජ මේ දැන් තාම නරක තත්ත්වෙක තියෙන්නේ. ඒවා වෙන ඒවට වෙන්න ඕන මොනවද? ඒවට වෙන්න ඕන මෙන්න මේ කාරණා හතරේ ගයිස් වෙන්නේ. අනවශ්‍ය අනවශ්‍ය ශක්තිය කොහොම නැතිද? ඒවා ශක්තිය ගොනුකරන් තියෙන බන්ධ අපම ඉඳෙන. ඒ වගේම පවතින ගතිය තියෙන්න ඕනේ හැදිලා කඩන්නද? ඒකම ගෙනියන්න පුළුවන්. ඒ වගේම ඒ නැදෙන මිහිර රසයේ හැම දෙයකම තියෙනවා. ඒතකොට එදා දෙකිය මාස වෙලා. 10 5. ඈ 10. 10 5. එතකොට එදා දුර්භික්ෂ තිබුණා. ලෙඩ රෝග තිබුණා. මිනිසා දොළ අමනුෂ්‍ය ගති තිබුණා දැන් ඔය පොතින්ගේ වාගේ. එතකොට උන්වහන්සේට ඕන අනිත් පැත්තට බෙල්ලන්නේ ඒවා විකෝම අනිත් පැත්ත දැනට. ඒතකොට උන්වහන්සේට මේ ඔය දෝරයක් ඇවිල්ලා ඔයා හරින් ගෙන්නේ දෝරයක් ආපුවා. දෝරේ ඉදෝරේ කියන්නේ මොකද්ද? විදෝරේ කියන්නේ සෞම්‍ය අනු සම්පූර්ණ මේ බලාපේ ඉවත් වෙලා රත් වීම නිස්පාදනය කරනවා මේ තියෙන්නේ. එතකොට අන්තරීක්ෂ දක්වා. ඕක වැඩ කරනකොට ඥාන දත්තෙන් මාර විපාකයක් දුන්නා. කර බුදුහන්දර කයන් විරාගං අමතම් බන්නේ. ඊළඟ කාරණේ අතරම යදත්ත දාසත්ත මුනි සමායි. මෙන්න මේ කාරණා අතර සාක්‍ය මුනි සාක්‍ය මුනි කියලා කියන්නේ මොකද්ද? ගෝත්‍රයේ අන්න අසවත් උසස් ගෝත්‍රයේ උසස් මට්ටමේ මුනි භාවයට පත් වුණා වූ ඒ උත්තරය අදහස් කරේ මේකයි දෙන්නේ. ඒ උත්තරය අදහස් කරන්නේ මේකයි. මේ කවුද? අමන් වහන්සේ ගැන කතා කරන්නේ. දැන් මේකයි මා අදහස් කරන්නේ. ඒක උන්වහන්සේ කාටවත් කියන්න ඕනේ නැහැ. නමුත් මේ අපට ලැබිලා තියෙන්නේ ඒවායේ විස්තර දැනගෙන අපේ ජීවිතය එක්ක හටන් කරන්නේ කොයි විදිහට කියලා දැනගන්න. නැත්තම් ඔබ සද්දල දූ කරලා ඉතින් රජවරුන්ට යන්න තිබුණා. මොකද මේක ලෝකෙට දුන්නා. දුන්නේ ඒ ඒවා ආශ්‍රය කරමින් අපේ ජීවිතයත් එක්ක කරන්නේ මොනවද කියලා හිතාගෙන කරන්නයි මේවා දීලා තියෙන්නේ. එතකොට දැන් ඔය අ විෂ බීජවල විෂය කියලා බීජයේ විෂ කියලා එකක් තිබුණා නම් අවිෂ තත්ත්වයක. එතකොට විෂ බීජ කියලා කිව්වේ නරක පමුණවන මූල ශක්තියටයි විෂ බීජය. එතකොට මේ මූල ශක්තියේ ඒ தත්ත්වය හයන් නැති වෙන්න ඕනේ. හයන් නැති වෙන්න. ඊළඟ. ඒ නැති කරන්න ඒ විදිහ බැඳිච්ච ගතිය බුරුල් වෙනවා. ඒ විදිහ ඒ ශක්තිය හදන්න යම් දැලීමක් බැඳුනා නම් ඒක බුරුල් වෙනවා. බුරුල් වෙන නැතම ශක්තිය යන්නේ. ඒක බුරුල්ලෙන් දොන ඈත් වෙලා ආපහු පිට වෙන විදිය නෙවෙයි. ඈත් වෙලා ඈත් වෙලා ඈත් වෙලා ඈත් වෙලා යන දොන අමතක්. ඒක මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ ඒ නිස්පාදනය කරන කට්ටිය වෙනස් වෙන්නේ නැහැ කියන එක යම්කම්. එතකොට ඒකේ ප්‍රමිත භාවය කියේ මොකද්ද? ඒකෙන් මතු කරන්න ඕන දැනෙන ගතිය. ඒක දැනෙන්න ඕන මිනිස්සුන්ට පාස්. ඒතොර එයින් කලේ මොකද්ද? යම් කිසි බීජයක් හැදෙන්න යම් හේතුවක් එක්කාසු වුණා නම් ඒ බීජ බීජය හදන්න එක්කාසු ඒ ධර්ම ටික ඈඩ් කරනවා ඈඩ් දෙන්න ඕන ඈඩ් වීමෙන් මෙතන බලාපොරොත්තු වෙන කියන එකයි කියන්නේ. ඒකට ඒ විස බීජ වල තත්ත්වය නෙවෙයි ගම්දල්ලා බීජ බලන්න. ඒ වායේ වෙනම රසායන විකෘති නිසා ඒක වෙච්ච දෙයක්. ඒකෙන් තමයි අර කාගතය. අර මිනිස්සු දැන් අමනුෂ්‍යය ඇවිල්ලා සාමාන්‍ය පොතේ කියනකොට නම් මේ මං කියන්නේ. අමනුෂ්‍ය බය කොච්චර දුරද කිව්වොත් මැරෙන මිනිස්සු මිනිගුරු ගෙනියන්න ආපු යක්කු පොතේ කියන්නේ. කලබල වෙලා පණ පිටිනු මිනිස්සු සම්පූර්ණ. විශාලා මහනුවර මේ ඉන්දියාවේ සොරොස් මහා ජනපදයෙන් තන. ඒකේ විශාල ඉතුරුිය. ඉන්නේ කවුද මේ උත්සන් දොලතේ ඉන්නේ අපිට කියන්නේ දල දිග ආත්මුල් මහතේ අමුතු රූපෝය. නැහැදී අමනුෂ්‍යයේ මිනිසුයි. මිනිහා ඒ මනුස්සකම් ඉවත් වෙච්ච ඇටි අමනුස්සයි. දැන් ඒක සාක්ෂි දෙන්නේ විශාලා මහනුවර තමයි යන්නේ. මේ මේ ඝාතන. අනිවික්ම දුස්සම්දෝන ඒ වගේම මේ දෙකම තියෙනවා. අන්නේ අමෘත බය දැන් වුණ තියෙනවා රෝග බය. බොහෝම තමයි. දුර්භික්ෂණම් දැන් කියන්නේ. මොකක් ඒ සාලාම මෙතන බලන්න ඕන නම් මේකත් ඇවිල්ලා කල්පනා කරපුවාම එකම ඒ ස්වරූපෙමයි. එතකොට මොනම ආයුධයක් පාවිච්චි කර බුදුහාමුදුරුවෝ මේ චිත්ත තරංගය විසින් මේවා කරන්න ඕන. ඒ කියන්නේ චිත්ත තරංගයට අනුතර. ඒ කියන්නේ චිත්ත තරංගයට අමුතෙන් කරංග විශේෂ දෙයක් නෑ. තරංගේ බලපෑම බා සිද්ධ වෙනවා. නමුත් උන්වහන්සේ කියන එක මොකද? ඔය කියන කාරණා ටික සිද්ධ වෙන තුරු ඔය කියන પરමාර්ථය සිද්ධ වෙන තුරු මේක මේ නොකඩවාම නොකඩවා එක කෙරෙන ඇති. ඉදම්පි ධම්මේ රතනම් පයි. ඉදම්පි ධම්මේ රතනම් පයි. ඇයි මේ කිව්වේ? ධම්ම කතාවක් ඔතෙන් දාලා. ඉස්සෙල්ලා කිව්ව බුද්ධ. දැන් මෙතන කියන්නේ ධම්ම. මොකන්ද මේ ධම්ම කතාවෙන් දෙන්නන්නේ? මෙන්න මේ සත්‍යය උදා කරන මේ අපේක්ෂාව සාර්ථක කරන යම් දැරීම් සත්‍යයක් මෙතන තියෙනවා නම් දැන් ඔය වැඩේ කරන්න මේ චිත්ත ශක්තිය තරංග ස්වરૂපයේ මේ විදිහ බලපානවා නම් ඒ මොකද්ද ඒ ඒක ඒ සිතේ තියෙන දැරීම් ස්වરૂපයක තියෙන වැදගත්. දැරීම් ස්වરૂපයක තියෙන වැදගත්. දැරීම කියලා කිව්වෙත් ඒකට තමයි ධර්ම කියන්නේ. ධර්ම කියන්නේ දැරීම. ඒ දැරීම ස්වરૂප ඒ ධර්මයේ තියෙන අගය ධම්මේ රතනං මේ දැරීම රත්න භාවයේ ශ්‍රේෂ්ඨ තත්ත්වයටපත් වෙනවා ඒ වගේම ප්‍රණීත දැරීමකුයි මේ නම් මම පාවිච්චි කරන්නේ ඒ ප්‍රණීත දැරීම තමයි මේ සියල්ල එක්ක දැන් වැඩි කරන්නේ වැඩි තවද මොකද වෙන්නේ යාර අවේදින් කන්න ගෙවයි අර ඒක අර ගිනි මොනමල පිටින්වත් සාමාන්‍ය ගින්දරකට දාලා ඉන්නවාද අර plant එකෙන් අර ගල්ලු ඇති මේ එන්න වැක්කේ එන්න උගේ හරියට බුදුහාමුදුර වේල්ගින් plant එකක් ඒ රේත ශක්ති ධාරාව එක තැනක වැඩි ඉන්නවා වැය තමයි ඒ පිට වෙනකොට උන්වහන්සේ දෙක රාජකාරියක් උන්වහන්සේට විශේෂ කාර්යයක් ලැබෙනවා. හරි. අරක පාස්තන මිනිහා. හරියට එතෙන්ට වැටෙනවද? මේ දෙක එකට පූට් වෙලා තියෙනවද? අලෝනේ. දැන් දෙකක් බලන්න. පූට්ටු කන්න එක එකට හරියට පිට වෙලා දෙන්නත් ඕන. අර උන් වෙන අපිට දෙන්න වැටෙන්නත් ඕනේ. ඒ වගේ බුදුහාමුදුරන්ට ඒ දේ බලන්න සිද්ධ වෙනවා. දැන් අන්තරීක්ෂ ගැන කතාව. අන්තරීක්ෂය කියන්නේ අක්ෂේ දක්වා මේ එක බලපාන්න. ඉතින් බුදුහාමුදුරනේ මේ එක දෙනකයි ඉන්නේ. ඒවල අමනුෂ්‍ය ගති අර රෝගයි අරම කාරණා තුනට අදාළ වෙච්ච කරුණු දැනගන්න. මේ දෙතන හරියට අර හරියට අර හරියට ඒ ඔක්කොම ඒ කොහොමද බුදුහාමුදුරුවෝ ඒක ඔය හොඳ යන්න කියලා අරගෙන අරගෙන ගියා. විමක් වහන්සේ නැහැ. කුණහන්සේගේ විත්ත ශක්තිය ප්‍රණීත අප්‍රණීත දෙක බාහිර බාහිර ලෝකේ දිනව දැන. ඒකයි අපි මේ මේ තරම් දිවිගණගෙන වැඩගෙන හැම වෙලේම මේ පැත්තට හැරිලා බලන්නේ මොන ඕකේ බලි ඕක ලෝකයේ විදි වස්තුවක් ඇති වෙන්නේ නැහැ ඇති වුණොත් ඒ විදිය වස්තුවක් තමයි උන්වහන්සේ දන්නවා දැන් මෙපමණ සංඛ්‍යාවක මේ අපි කිය විෂබීජ විෂබීජ ජංගොන්න අඩුවේ වෙන අඩුවේ වෙන අඩුවේ වෙන රසායන විකුත් ඔන්න දැන් අද්විත පටන් ගන්නවා. මානසික නෝ නොයසු මේක ඔන්න ඒවා සම්පත. ඇයි කොහොමද බුදුහාමුදුරු මේ කරන්නේ? දැන් <clears throat> යම් කිසි අතට පුරෝපු බාල්දියක් අරගෙන වතුර පුරෝපු බාල්දියක් ඒ ගන්න වෙලාවේ තියෙන බර ඒකේ ඉල්ලෙච්ච පින් කරපු හැටි එන්නේ එන්නේ එන්නේ අඩු වෙනවා දැන් අර අතට දැනෙනවා ඒ පළමුවෙන් ඉස්සන බර නෙවෙයි දැන් එන්නේ එන්නේ එන්නේ අඩු වෙනවා මොකද අරකින් හිල් කූඩේ යන්නේ අර හිලේ යන නිසා අරක දැන් අන්න ඒ වගේ තමයි බුදුහාමුදුරන්ට විශාලා මහනුවරට එනකොට උන්වහන්සේ වඩිනොත් දැනිච්ච දැනීම මේ අර්ථයකට උනාද දන්නවා දැන් උන හරියයි. තේරෙනවා? ඈ? ඉතර දීන්නේ වගේ වෙනසක් දැන් වෙන්නේ නැහැ. ඈ? ඉතර එනකොට වෙනස් වෙදී ඉඳලා දැන් වෙනස් වෙලා නැහැ කියලා. එනකොට පිළිච්ච தත්ත්වය දැන් නැහැ කියාගෙන අඩු වෙන්නේ. ඇයිද වස්තු භාගයේ ගන්නකොට පිළිච්ච බර අර දිලෙන් යනකොට දින්ගෙදී අඩු වෙනවා. අන්න ඒකයි බුද්ධ සිද්ධියේ තියෙන විශේෂත්වය. ඔය මහා කරුණා සමාපත්තිය තමයි. මොකක්ද? මහා කරුණා සමාපත්තිය කියන්නේ අනුන්ව දුකෙන් නිදහස් වෙකරීම. චේතනාව මත රැඳුන සිතිවිලි ධාමයේ තමයි මහා කරුණා සමාපත්තිය. ඒක තමයි දැන් ඔය දෙන්නේ කාටද? අනුන්ගේ දුකේ නිදහස් කරමුද? මිනිස් විතර නැහැ. කනුව බව. අන්තිම නැස්ස මදුරුවක් අවා බේරනවා ඒක තමයි මහා කරුණාව ප්‍රකාශ පැතිරිච්ච කරුණාව ඒක පුණහන්සේ පතුරනකොට අද චිත්ත තරංගය වදින්න වදින්න වෙන්නේ මොනවද අංගොල්ලට ලුණු දැම්මා වගේ තමයි ඒ අංගොල්ල එතන යන්තම් ලුණු පොඩ්ඩක් දැවිච්ච අනේ ඒ දැත්තෙන් ජීවලා පොළොව ඒ මට ඇදිලා තියෙන ඒ මුලින් දිය කරන්න පුළුවන්. දැන් ගොඩ පුලන්න පුලන්නන්න ඒ හැබැයි නෑ. එතකොට අන්න අංගොල්ලට දුක් දැම්මා වගේ තමයි බුදුහාමුදුරන්ගේ බුද්ධ චිත්තය ඒ ශක්ති ස්වરૂපේ මේ නරක ලෝකයේ නරකයට සම්බන්ධ කරලා කරගැතියේ මේක දිය වෙලා යනවා ඒකට සාක්ෂිය මොකක්ද? මේ දැන් මෙතන තියෙනයි සාක්ෂිය. ආයි ගිරයන්ට ඕනේ. සායනහක් දැන කියලා ගොස් ඒ ළඟේ අපේ කියන්නේ කියනවා නම් ඒක නෑලයක්. ඔව්. මේ මනස ගන්නට කියනවා නම් අර ඒ දේ බෑගෙන යනවා. එතකොට දැන් මොකද්ද මම මෙතන තියෙන්නේ? ඒ බුදුහාමුදුරුවෝ අපි කතා කරන බුදුහාමුදුරුවෝ දැන් නැහැ. උනාසි පිළිනම් පාලා ඉවරයි. තමයි බුදුහාමුදුරුවෝ බුද්ධිය වර්තවන දීලා තියෙන්නේ. ඒ ඒ ඒක තමයි බුද්ධ කියන්නේ. බුදුහාමුදුරුවෝගේ වර්තවන ජීවන හොඳට ඝන ඝනකාර වෙයි. අංග සම්පූර්ණෝ කියන්නේ. මේ නාමයේ මුළු ජීවිතේම ඒ බලය මේ බුදුවල ගන්ධදාස සෑම තැනම වැඩ. නමුත් අපි එච්චර විශාල නැතුණා දැන් අර බුද්ධියයි ඒ ලක්ෂණ යම් ප්‍රමාණයක්ද මේ ජීවිත අත්කට වැටෙන්නේ අර ඒ ජීවිතات තිබුණා නම් යම් නරකක් ඒ නරකට දුනුව සිත් අංගොල්ලන්නේ මස දිය වෙනවා වගේ අර වගේ ඒවා ජීවි යන්නේ අමතක් ආපහු නොයන දාන. දැන් වෙලා කාර්යම් මේ නැති කිව්වොත් දැන් මෙතන කවුරුත් නැහැ දැන් මට වෙලා නැහැ කියන්නේ දැන් කාට මෙතන වාඩි වෙලා ඉන්න අතර දැන් කියන්නේ. ඔව් මටත් වෙලා තියෙන පොඩ්ඩක්. මටත් වෙලා තියෙන. අනේ ඔව් ඒක නිසා මටත් මේකේ වර්ණනා කියන කතාවකුත් ඒකට සාධිකාරය මේ මේ ඔන්න අපි අර බුදුහාමුදුරන්ගේ දාතරන්ගේ ලෝකෙට වැඩ කරුවා අපි මේ බුද්ධ ධර්මයේ ජීවිතය ඇතුලේ හිතේ හදාගන්න. අපි විකාශනය කරනකොට අපේ අපේ මේ ජීවිතයේ තියෙන ওই වර්ධ තුනටම බලපාන ඒවා ඔක්කොම ජීවෙනවා. ඒක මේ විශාලා මහනුත් සීමා කරපුලා නෙවෙයි. ඒක කාටත් ලෝකේ පාවිච්චි කළොත් ඒක ගුණ දෙන්න තත්ත්වයේ දෙන්නණ්ඩයි ගාම්භීර අපල සිත්තේ. ඒතකොට ඒකෙන් ඒ විදිහට සිද්ධ කරගන්න තම තමන්ගේ සංකාරයේ අර අමනුෂ්‍ය ගති මනුෂ්‍ය බවට පත් කළා මනුෂ්‍ය ගති දේව බවට පත් කළා දේව ගති ආර්ය බවට බ්‍රහ්ම ගති බවට පත් කළා ධම්ම ගති ආර්ය බවට එනකම්ම යැත්තෝ එක කොටසක් ඔක්කොම නෙවෙයි එක කොටසක ජීවිතවල ওই විකෘති වේදනාව ඒ අය මාර්ගඵල ලබන තත්ත්වයට ආවා. ඒ බැරි අය අමනුෂ්‍ය ගති මනුෂ්‍ය බවට. හිතක් පුළුවන් මේ අය ඒ මනුෂ්‍ය බව දේවව කොන්නොම තම තමන්ට පුළුවන් ප්‍රමාණය. ඒ හැම කෙනෙක්ම අමනුෂ්‍යලාදී කියන්නේ හැම කෙනෙක්ම අමනුෂ්‍යද? මිනිස්සු වුණා කවුද? අමනුෂ්‍ය ගති එක්ක තමයි විද්‍යාවන් සම්පූර්ණ සතන සම්පූර්ණ. ඒකයි වෙනස් කරන්නේ. අනිත් ඒවා ඒ ආකාරය වෙලා. ඔව්. සිත්තරෙන් රෝඩකම් නැතිකම් දුක්කම ඒ ඥාන අනුකම්පාව නිසා අපි ඔය ඔක්කොම තින්නේ එයාට අමනුෂ්‍යයි. ඒ අමනුෂ්‍ය නම මනුෂ්‍ය සත්‍යයේ ඉන්න පුද්ගලයෙකුට ලැබෙන්නේ අර සිද්ධියේදී මොකද ඇයි එයාට අමනුෂ්‍යක නෑ යරන් ජීවිතේ වල පවතින මනුෂ්‍යයයි දේවේවා සායිති සෑම හොඳ හොඳ නගර කරන්න එයා ළඟ තියෙන ඒක බලයේ තියෙන පුළුවන් කාර්යය ඉතින් එයා නරකවලට එයා මනුෂ්‍ය වෙන්නේ ඇයි එයා ළඟ තියෙන දේවල් නේ පවතින දැන් වඩුමොවියේ තියෙන සියත පාවිච්චි කළත් නේද භාවිත කරලා ඒ වගේ ආයුධ. මේ අමනුෂ්‍ය කියන එක ඊතර දී කපනවා අත්තර දාලා දීකින් අනිත්‍ය වෙනත් දීතු වැඩ කරනවා. ඒක 30ටයි කියන දේ නෙමෙයි. එතකොට අමනුෂ්‍ය කියේ කවුද? ඒ මේ සිදුවා නෙමෙයි. සම්මතෙන් ආපු මුන් එක්ක ජීවත් වෙන්න බෑ මුන් මිනිස්සු නෙවෙයි. ඒ කියන්නේ පාවිච්චි කරන්න ඕන හරියකට නෙවෙයි මුන් මේ පාවිච්චි කරන්නේ. ඒක ඔක්කොම ලැබිලා තියෙන්නේ මේකටයි මුන් ඉස්සරහ යන්නේ. ඒක මම සබකට නෑ කියලා මිනිස්සු හින්දාපු නමක්. ඉතින් අර ඒ ගති ඒ අර ශබ්දය වැටෙනකොට ඊගාර මං කී ඊයේ ගෙතන මම ඇවිල්ලා මේ මණ්ඩපේ දිහා බලනකොට මම මේ මණ්ඩපේ දිහා වැඩි වෙලා බලන් ඉතියා අපිට ආසයි. ඊගාලේ ගන්න පුළුවන්. හරි ආසයි මේ දිහා බලයි. ඒ මොකද ඒ? අර තරංගයේ බලපෑම මත බලපාන බලපෑම. ඉතින් ඒකට ආකර්ෂ වෙන්නේ විතර ආකර්ෂ. බුදුහාමුදුරන්ගේ චිත්ත තරංගයේ අනුමුස්ත චිත්‍රවලට වැටිච්ච ඇටි එයා කොහොම නිකාම්ම නිකන් ඒකට අවලතුනාවා. වසී වුණා වගේ. එතකොට ඒ අයට බුදුහාමුදුරුවෝ කියන වෙලෙන්නේ දැන් ගාලාමානුවර මේ එක ප්‍රදේශයයි මාංගලා දෙන්නේ ඉස්ලාමයි. අර අදක්ම ගාලම් දුරේ ඉන්න මිනිස්සු බුදුහාමුදුරුවෝ කියන වෙලෙන්නේ නමුත් අතරන් දෙවිච්චාන කල්පනා කරනවා මොනවද අපි මේ කරන වැඩේ කියලා. එයා තනියෙන් කල්පනා කරනවා. ඒ හැම අපරාධ දිගදී මම කලේ. ඊයේ හැංගීම් ඊට පාලනය කරනවා. අර රසයත් එක්ක අර දික්ති තරංගෙන් දෙන රසයත් එක්ක අරව නොහිත බෑ. හරියට සීතල වදිනකොට බ්ලැන්කට් වයන්නවා. මොකක් හරි කරවන්න වෙනවා. කොච්චර නිදිමත තිබුණා. සීතල වදිනකොට එයා මොනවා හරි වහන්න ඕනේ නැතිලා ගිහිල්ලා මොකක් හරි ඇඟේ දවටගෙන ගුලි ගහන්න පටන් ගන්නවා. මේ කවුද ඒක කරේ? සීතල. මේ නෙගිට පන් දින මොනවද කරවගෙන විදියට නිකුවට බෑ. අර ධර්ම සත්‍ය වදිනකොට ඒ ධර්ම දෙල්ලෙන්න ඕන ඒවා විද්‍යාන්තයන්ගේ ධර්ම සිතේ පවතින ධර්ම සත්‍ය වදිනකොට නිකාම්ම කල්පනා කරලා මේ කීපෙ මෙවනම් මම මේ පස්සේ කරන්නේ. ඒ නිසා සමාජයේ බුදුහාමුදුරුවෝ විසාමානසික වැඩලා දන් දෙන්න කියලා. ඇයි ඔය පණිවිඩයන් ගෑන්නේ අදවත්? මොකද එන්නේ විකල් කිව්වෝ දෙන්නේ. අයි ඊට පස්සේ නම් මම. සත්‍යකට අප කියන්නේ. තියෙන හැඟීමක් පහළ වෙන්න. අර සිත්පත් දේ උදව් දුන්න හරියට සීතලෝ දිනුට බ්ලැන්කට් ගන්න. අන්නේ විදිහට තත්ත්වයක වතුන සූත්‍රයේ තියෙන්නේ. ඒතකොට ඔන්න මූලික අර්ථ දෙකක්. ඔව් මේ දැරි මේක ඒක මොකද අයම් විරාගමන දත්තක සත්‍ය මුනිසං මකේන ධම්මේන සමන්තිකින් කි මේ ධර්මයේ සමු කරන්නේ මේ දැරීම් ස්වરૂපේ සමතන් මේ ලෝක ධාතයේ කිසිවක් සංයෝගයක් ඒකද මේ ලෝකෙ දෙල්ලන්න පුළුවන් චිත්ත සත්‍යයදී ලෝකෙට එල්ලන්න පුළුවන් නම් චිත්ත ශක්තියකින් තවක් එල්ලන්න දෙයක් නැහැනේ. ඒක මේ කහදමහන් චිත්ත ශක්තියක් නැහැ. ඉදම් ධම්මේ රතනම් පනිසං ඒ දේව සත්‍යයේ ස්වස්ති හෝතු ඒ කියේ මේ ධර්ම ස්වરૂපේ ප්‍රණීතයි මොකද ප්‍රණීතයට පත් වෙන දුරුක්‍රියාත්මක වෙන සත්‍යයක් ඒ දේන සත්‍යේන ඒ මගේ මේ ධර්මයේ දැඩි සත්‍ය කිසිම මිශ්‍රයක් නැතු මිශ්‍රණයක් නැතු සම්පූර්ණ පිරිසිදු නම් මේ සිද්ධිය මේ බලාපොරොත්තු ඒ කාන්ත මිශ්‍ර විය යුතුයි ඒක වෙන්නම ඕන හෝතු මේ තීරණයක් උඩයි උනාගේ දැන් මේ ඉතින් මේකට ඉතින් මේ පිරිසිදු නම් කියන හා පිරිසිදු නම් එතන පිළිසිඳු නම් සත්‍ය කියන්නේ මේ චිත්ත සත්‍යයේ කිරීම තරම් පිළිසිඳුකම තියනවා නම් තමයි කරන්නේ. ඒක තියෙන නිසා මම හරි සැකෙන් බෑ. ඒකයි සත්‍ය කියලා ඉතලේ මේවා මොකෝ විකෘති කරන්න පුළුවන්. ඒ කාන්ත නිර්වෘ මිශ්‍රණයක් නැති සම්පූර්ණ පිරිසිදු සත්‍යය කියන වැඩ. ඒකයි ඒක ඇත්ත. මේක ඇත්ත නම් ඒකත් ඇත්ත වෙනවා. මොකද මේක මේක ඇත්ත නම් මේ ගන්නකො දෙකෙන් වෙන දෙයක් කරන්නේ. ඈ දැන් මේ මිනිහ හොඳ මුස්තිකාරයෙක් බව නැත්තම් එයාගේ මුස්තිය දාලා අනිමිය බෙල්ලන්නේ. ඉතින් ඒ මිනිහ අරයා බෙල්ලන් දැන්නේ මේ මිනිහ බෙල්ලන් පුළුවන් කියලා දන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් පුළුවන්. හොඳයි රාත දෙක ඈ මේ සංවේගක කාල විලාකාර සම්සම් පරිසංකේ ඒක දුක්ඛ සමුදය නිරෝධ මාර්ග ඒවා සමාන්තරව සමාන්තරව යන්නේ. එතන කිව්වේ කයන් කියලා කි දුක්ඛ සමුදය දෙක මිශ්‍රණයක්. හ්ම් අයන් එතකොට විරාගම් කිව්වේ මාර්ග ප්‍රමේයක අයිති කොට විරාග ඈ මාර්ග අමතම් බණිකන් කියන කිව්වේ එයින් ලැබෙන ප්‍රතිඵලය උදාහරණ අධ්‍යක්ෂ ආයතන ඔයිකෝදක් යන්න අනිත් කප්පේ නැතුව මානසික කප්පේ ඉස්සරහට නැත්තම් මේ ඒ ශරීරෝ රෝග ඇති උනේ ශරීරේ අණු නරකලානේ අණු හරියට ගියාම නේද අණු වල තියෙන නරක ගතින් දෙදාද ඒ අණු සම්පූර්ණ පුදාතර දෙන්නේ එතකොට කිසි රෝගයක් නැහැ බොහොම හොඳින් මිනිස්සු වෙලම නැතිලා වෙලම නැතිලා දුන්නේ රෝගී වෙච්ච මිනිස්සු. ඒක ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. දැන් යම් කෙනෙක් තේරෙන්නේ. ඒ වෙලාවට අර අනු ඔක්කොම දුර්වල වෙලා ක්‍රියාකාරී. වතුර ටිකක් ගහගෙන ආවලා හැදෙනවා. මේක සුරුදයක්. මේක විවිධාල දෙයක් බුදුහාමුදුරේ චිත්ත බලන්න කියන්නේ. ඒකය ගල් ගල් ඔය ගස්වත් කලින් නැතුව තිබුණේ අර උෂ්ණත්වය නිස්පාදනය කරන පරමාණු වැඩිලා තියෙනවා. ඒ චිත්ත ශක්තිය වැඩිම නිවිගෙන නිවිගෙන ගියා. එන්න පටන් ගත්තා. ඔක්කොම හිතෙන් කරපයි ගානුදී ඒක නිසා හිතෙන් තමයි ඔක්කොම කරන්න ඕන. ජීවිත සත්‍යයක් හිතෙන් ලබා ගන්නilla කියන උදාහරණයක්. හරි අදට අපි අපි කුමිල්ලෝ කුමිල්ල දවසට මේ සතර සූත්‍රයේ එක්තරා ඉස්සර වුණා. මේ ඔක්කොම අපිට මේ අවස්ථාව ලැබුණේ මේ හබ්දවස්ස ගත කිරීමේදී මේ මහත්තුරු ඉදිරිපත් කළා භක්තිමත්යේ එරෙන නිසා ඒ කිරීමෙන් ලැබෙනා වූ ආශිර්වාදයක් අපේ. ඒවා නිසි තැනදී ඉඳලා කියන්න අපිට පුළුවන් ලැබුණා. ඒක අපි දෙගොල්ලන් උත්සාහ කරගෙන ඒ නිසා මේ කාලය තුල අපේ සිතිවිලි වල ඇති වුණා වූ මෝදන ස්වરૂපය දිනවන ගතියක් ඒක තමයි පුණ්‍යමය චිත්ත ශක්තිය කියලා කියන්නේ ඒ සිත් අවදි කරගෙන අපි ඉතිරිවත් කරගත්තා වූ සියලු චිත්ත ශක්තිය ලෝකපාල සාධන පාලකී ස්ථානයකට සම්නිස්ථාන වලට අභාගත කරන්නා වූ ස්ථානකට අධිජී සියලු දේවා සම්මානීය නෝදන්දී ඒ සෑම දිනාටම සබඳුන් ජීවිත ඒකන සිඳායක මාර්ගෝපදේශ ශ්‍රී කරමින් අනිත්‍ය ලබා ගැනීම සඳහා ගිය කාය බලස්කාරය කරත්වා ඒ විගරා සමුහයට සම්බන්ධ වෙන ජීවිතය කල්වේදී මෝක්‍යාදීනාදව්‍යාසත් සමත මුනිවන් සුලදේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති सर्गसम्पत्तिमेव च अतो निर्बाहसम्पत्तिमिना ते समिद्रतु